යථාජ පහිනස්ස සංයෝජනස්ස ආයතිම් මනුම් පාදෝති තංජ පජානාති ඉතියංජත්තං වාදම්මේසු ධම්මං පස්සේ විහෙරති බහිද්ධා වාදම්මේසු ධම්මානුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වාදම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු යති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරතේ සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහරතේ අත්ථි ධම්මාතිවා වනස්ස සතේ වච්චුපට්ඨිතා හෝදී යාව දේව ඥාන මත්තාය පතින් සති මත්තාය අනිච්චිතෝ චයරති නචකින් දි ලෝකේ උපාදීයති එවං බිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු අනුපස්සී විහෙරති චසු ආජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනජ පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තු බුද්ධංගේසු කතංච බල භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සාත්තසු බුද්ධංගේසු ඉද බික්කවේ බික්ඛු සම්තං වාඤ්ඤත්තං සතිසම්බොජ්ජංගං අත්තිමේ අඤ්ඤත්තං සතිසම්බොජ්ජං ගෝතිපජානාති අසන්තං අඤ්ඤත්තං සතිසම්බොජ්ජංගං අත්තිමේ අඤ්ඤත්තං සද්දේසම්බොජ්ජං හෝති පජානාති යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජං අස්ස උම්පාදෝති සංජ පජානාති යතාච උම්බන්නස්ස අති සම්බුද්ධං ගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංජ පජානාති සන්තං වා අඤ්ඤන්තං ධම්ම විචය සම්බුද්ධං අත්තිමේ අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං හෝති පජානාති අසන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං නත් කිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජං හෝති පජානාති යතාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජං ගස්ස උම්පාදෝ අන්ත බජානාති යතාච උම්පන්නස්ස ධම්ම විචය සම්බොන්දං ගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංස පජානාති සන්තං වා අජ්ජත් තං විරිය සංගොංජංගම් අද්දිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජං ගෝති පජානාති අසන්තං වාජ්ජත්තං විරිය සම්බොජ්ජංගම් නත්ති මේ අඤ්ඤත්තං විරිය සම්මුද්ධං හෝති පජානාති යතාච අනුම්බන්නස්ස විරිය සම්මුද්ධං ගස්ස උම්පාදෝ දේ සංජ පජානාති යථාච උප්පන්නස්ස විරිය සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංජ පජානාති සන්තං වා අජ්ජත් සංකීතිරං බොන්ජංගං අත්තිමේ අඤ්ඤත්තං බීදිරං බොන්ජංගෝ වජානාති අසන්තං ආජ්ජත්තං පීති සම්බුඤ්ඤංගං නත්ති මේ අඤ්ඤත්තං දීති සම්බුඤ්ඤං ගෝති පජානාති යදාජ අනුප්පන්නස්ස පීති සම්බුඤ්ඤං ගස්ස උම්පාදෝති පංච පජානාති යතාජ උම්බන්නස්ස පීතිගං බොඤ්ඤංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංජ පජානාති සන්තං වා අජ්ජත් සම්පස්සද්දිසම්බොජ්ජංගං අත්තිමේ අඤ්ඤත්තං පස්සන්දි සම්බොජ්ජං රෝති පජානාති අසන්තං වා අඤ්ඤත්තං සස්සද්දි සංගොන්ජං ගන්නත්ති මේ අජ්ජත්තං පස්සද්දි සම්බොන්ජං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස පස්සද්ධි සම්බොංචං ගස්ස උම්පාදෝති පංච පජානාති යථාච උම්පන්නස්ස පස්සද්ධි සම්බොංචං භාවනාය පරිපූරී හෝති සංජපජානාති ඒසන්තං වාජ්ජත්තං සමාධි සම්බොඤ්ඤංගං අත්තිමේ ආජ්ජත්තං සමාධි සම්බොඤ්ඤං යං ගෝති පජානාති අසන්තං අජ්ජත්තං සමාධි සම්බුද්ධං නත්ති මේ අජ්ජත් තං සමාධි සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සමාධි සම්බුද්ධං ගස්ස පාදෝති තං ච පජානාති යදාද උප්පන්නස්ස සමාධි සම්බොධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංජ පදානාති සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොධංගං අත්තිමේ අංජත්තං උපේක්ඛා සම්බොජ්ජං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජං නත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජං අජ්ජං ගෝතිපජානාති යථාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජං ගස්ස උප්පාදෝති තංජ පජානාති යථාච උප් පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජං ගස්ස භාවනාය පරිපූර්ණෝති සංජ පජානාති ඉද්‍යං ජාත සංවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බයින්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බයින්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සම්ති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු යරති වාය ධම්මානුපස්සීවා ධම්මේසු යරති සමුදය වාය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ති ධම්මාති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නජකින්චි ලෝකේ උපාදීයති එවං බිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු සු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙති චතුසු අරිය සත්‍යේසු කතං ච පල භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සීයරති චතුසු ආරිය සත්‍යේසු ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛං දියතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝ තියතා භූතං පඤ්ඤාති අයං දුක්ඛ නිරෝධෝ තියතා භූතං පජානාති अयम् दुःखनिरोधगामिनी पतिपदासि यदा भूताम् भजामञ्जभिक वेदुःखाम् अयदाचिवि दुःखा जरापि දුක්ඛා व्याधिपि दुःखा मरणम्पि दुःखम् शोकपरिदेव दुःखदो मनस्सुपायासापि दुःखा अप्येहम्पयोगो दुःखो पीविप्रयोगो දුක්ඛෝ යං විච්ඡං ලබති තම්බි දුක්ඛං සංඝිත්තේන බංසුපානක්ඛං දානුක්ඛා කදමාජ වික්ඛවේ ජාති යාදේවං දේසං සත් සාලම් ධම්මි ධම්මි සත්ත්නිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අභිනිම්මත්ති හන්දානං වාතු භාවෝ ආයතනං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ආති පතමාජ භික්ඛවේ ජරා යාතේ සංදේසං සත්තානම් ධම්මි ධම්මි සත්තනිකායේ ජරා ජීවනතා කන්නිච්ඡං පාලිච්ඡං වලිත් සච්චතා ආයුනෝ සංහානින්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති භික්ඛවේ සරා කතමංජ භික්ඛවේ මරණම් යාතේ සම්තේ සංසත් සනං ධම්මා ධම්මා නිකායා චුති චවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාල කිරියා කන්ධානම් භේදෝ කලේව රස්සනේ හේපෝ ජීවිතින්ද්‍රියස්සු පච්චේදෝ ඉදං උච්චති වික්ඛවේ මරණම් පතමෝජ වික්ඛවේ සෝකෝ යෝගෝ භික්ඛවේ අං දරන්න තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤදරන්න දරේන දුක්ඛ ධම්මේන උත්ථස්ස සෝකෝ සෝචනා සෝචිතත් තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති භික්ඛවේ සෝකෝ කතමෝජ භික්ඛවේ පරිදේවෝ යෝගෝ භික්ඛවේ නේන ව්‍යලනේන සමන්නාගතස්ස අන්නදරන්න දරේන දුක්ඛ ධම්මේන පොණ්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත් තම් අයං උච්චති භික්ඛවේ පරිදේවෝ කදමන්ද භික්ඛවේ දුක්ඛම් යං කෝ භික්ඛවේ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්භස්සජං දුක්ඛ අසාදම්මේන අසාදම් වේන ඊතං ඉදම් උච්චති භික්ඛවේ දුක්ඛං අදමංජ භික්ඛවේ දෝමනස්සම් යං කෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං සතං චේතසිකං අසතං මනෝ සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චති වික්ඛවේ දෝමනස්සං පදමෝද භික්ඛවේ උපායාසෝ භික්කවේ අන්න තරන්න තරේන ව්‍යසනි ගන්ධා අමනාපාරූපා සද්දා ගන්ධා රසා පොට්ට සබ්බා ධම්මා ඒවා පලස්සතේ හොන්ති අනාත්ත කාමා අහිත කාමා අපාසුක කාමා ආයෝගක්ඛේම කාමා යාතේ අන්දිං සංගති සමාගමෝ සමුදානං මිච්ඡේ භාවෝ අයං උච්චති භික්ඛවේ අප්පි සම්පයෝගෝ දුක්ඛෝ පදමුද භික්ඛවේ පී වික්ඛයෝගෝ දුක්ඛෝ දයස්ස තේයං දිට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රස පොණ්ඩම්බා ධම්මා ඒහිවා පලස්ස තේයං දයත්ත කාමා හිත කාමා සාසුක කාමා යෝගක්කේම කාමා මාතාවා පිතාවා භාතාවා භගිනීවා කනිට්ඨාවා මේතාවා අමච්චාවා ඥාතිදාලෝහිතාවා යදේ යන්දින් අසංගති අසමාගමු අසමුදානං අමිස්සි භාවෝ අයං උච්චති භික්කවේ පීවෙප්පයෝගෝ දුක්ඛෝ පද්මංජ භික්කවේ යම්පිච්ච චම්ම ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං වික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පඤ්ඤති අහෝවතමයන්න ජාති ධම්මා අස්සාම නජ වතනෝ ජාති ආගච්ඡ චේයාති ලකෝ බලේදං ඉච්ඡාය පස්සම්බං ඉදම්බි අම්බිච්ඡන් ලබති තම්බි දුක්ඛං ජරා ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උම්මා විජ්ජති අහෝතමයන් ජරා ධම්මා අනුසාම ලජ්ජවතනෝ ජරා ආගච්ඡේයාති නකෝ බලේ දං චාය පන්තබ්බං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං යාධි ධම්මානං වික් සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති අවවතමයන් ව්‍යාධි ධම්මා අස්සම් නච්චවතනෝ ව්‍යාධි ආගච්ඡේයාති ලකෝපනේතං ඉච්ඡා චාය පන්නම්බං ඉදම් වියම් පිච්ඡං නලබති තම් විදුක්ඛං මරණ ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡාඋප්පජ්ජති අවතමයන් මරණ ධම්මා අස්සාමි ලච්චවතනෝ මරණං ආගච්ඡයාති නකෝ බණේකං නිච්ඡාය පත්තම්මං ඉදම්බි අම්බිච්ඡං ලබති තම්බි දුක්ඛං සෝක ධම්මානම් භික්ඛවේ තත්තානං එවං චාඋප්පන්ජති අහෝ අදමයන්න සෝක ධම්මාස්සාම ලජ්ජවතනෝ සෝකෝ ආගච්ඡයාති නකෝ බලේතං ඉච්ඡාය බන්දම්බං ඉදම්පි යම්පිච්ඡම් न ලබති තම්පි දුක්ඛං පරිදේව ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ අතමයන් පරිදේව ධම්මාස්සාම නච වතනෝ පරිදේවෝ ආගච්ඡයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තම්බං ඉදම් පියම් පිච්ඡං ලබති සම්පි දුක්ඛං